Hard talk. Hard talk. Hard talk. ඔබේ සම්පූර්ණ නම කේඩී ලාල්කාන්තද? ඔවුනේ. මොකක්ද එතකොට මේ කේඩී කෑල්ල? කේඩී කියන්නේ කූරගමගේ දොන්. ගම අනුරාධපුරේ වුණත් ගමේ මිනිස්සුන්ටත් ඔබ එපා වුණානේ. ඔයා සමීක්ෂණයක් කරාද ගමේ? එහෙනම් පාර්ලිමේන්තුවෙන් දෙපෑ. පාර්මේන්ටිති හැමදාම ඇමවෙලාමෙන්න්න බෑනේ ගේසරේ බැරිවුණේ ඇයි තන් දෙකසේ විසි තුනක් මදි වුණා මහිතනයන්න ගේවට කටිය වෙන්න දේටික දෙන්න නැතුව මොකද මේ පැරචුට් එකෙන් මේ පාට කොළඹට පනින්න හිතුවේ අපි කල්පනා කරන කොළඹ තමයි දැන් මේ තීරණාත්මක මොහොත මේ ආණ්ඩුව වටන්න පටන් ගන්න ඕන කොළඹින් කියලා. කොළඹින් ඡන්දෙල්ලුවත් ඔබේ ඡන්දෙවත් කොළඹ නෑනේ. ඒකට කමන්නේ. මගේ නෑදෑයෝ ගොඩක් කොළඹ ඉන්නවා. දැන් බස්නාහිර මහහැමති වෙන්නද හිතන් ඉන්නේ? අනිවාර්යයෙන්ම. අපි ඡන්දෙල්ලලා දිනලා මහහැමති වෙලා අලස්ස බව අරගෙන ඒකෙන් කරන්න පුළුවන් දේවල් ටික කරනවා. සැබෑ වෙන්නේ නැති හීන දකින්නක ඔබේ විනෝදාංශයද? හීන දකින්නත් බලාපොරොත්තුවක් තියෙන්න බෑ ජීවිතේ මිනිහෙකුට. ඇත්ත කියන්නේ ඉතින් මේ ඔබේ අරමුණ මහහැමතිකම ගන්නවට වඩා කොහොම හරි පළාත් සභාවට රිංගන එකනේ. රිංගන්න ඕන නම් රිංගන්න ක්‍රම දැනුත් ඕන තරම් තියෙනවා. ඕන ආණ්ඩුවටත් රිංගන්න පුළුවන් දැනුත්. හැමදාම එහෙන් කතා කරනවා. ඒත් අපි එහෙම රිංගිලි නෑ. Hard talk. Hard talk. කොළඹට ආය ෆොන්සේකට චලෙන්් කරන්නනේ පොන්සකත්තක චලෙන්ජයක් නෑමට දේශපාල දැන් වෙලා තියන්න මේ ජනතායමුක්ති පෙරමුණට ආණ්ඩුවත් එක් තරන් කරනට ෆොන්සේකත් එක් තරන් කරන්නනේ අපිට පොන්සේක සාධකයන්නෙමේ දේශපාලනය පොඩිලමේ දයිවත් හරි පුදුමයි නේද හිටව මන්ත්‍රීතුමා දයිවය කියන එක පුදුමයි තමයි ජනාධිපති කරනවා කියලා ෆොන්සේකව දේශපාලට කෙනල් අනාතකරපයක් ගැන ඇත්තනව තවමත් දුකක් නැද්ද තුමකින් හල බලුවන අපිට දේශපාලනයට ගෙනාව කියලා එතුමාකට උත්තරයක් දෙයි එතුමා පළවෙනි මාධ්‍ය හමුවේදීම කිව්ව ජනතායමුක්ති පෙරමුණ තමයි මුලින්ම ආරාධනා කළේ ෆොන්සේ කියලා නෑ ඒක අපි පිළිගන්න එයා තමයි ආවේ එහෙනම් මේ ෆොන්සේක දේශපාලට ගෙනීම නිසා ජනතා විමුක්ති පෙරමුණ අනාත වුණ එක ගැන දුකක් නැද්ද අපි ආව ගෙනාවෙත් නෑ අපි අනාත වෙලා ඉතින් පහුගිය ඡන්දෙදී ඔයගොල්ලන්ගේ තුනත් ගැලවුණානේ මොකද මේ ප්‍රශ්නේ ඔය තව ගැලවෙන දේවල් තියෙනවා නම් ගැලවුණාට කමන්නේ කවුද ඇත්තට මේවට ඔබ කියන්න ඕනේ අපිම තමයි ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ නැති කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ ඉන්න නායකයෝ ඔබ වගේ නැති වෙන්න තීරණ ගන්නෙත් ඇති වෙන්න තීරණ ගන්නෙත් අපිම තමයි ඒකට වෙන කවුරුත් වාසියුතු නෑ hard talk hard talk පොදු රාජ්‍ය මණ්ඩලය වලට මේ මෙච්චර අකමැති ජනතා විමුක්ති පෙරමුණ. රජිනගේ අතෙන් බලා කටත් පිටියක ජීවත් වෙන්නේ මොනටද? එතකොට අර මාතරේ ඇටකඩු ටික චීනයට ගෙනියන්න හදනකොට එපා එපා මේ පොදු රාජ්‍ය මණ්ඩලේ රටකට ඕවා ගෙනියන්න එපා කියලා ජනතා විමුක්ති පෙරමුණ පහුගියදා අධිකරණයේදී කිව්වා. රටක් ඇතුලේ ගෙනීම් පරීක්ෂණය කරන එක එක ඒ රටවල් වල යටත් වෙන එක තව එකක්. එක්සත් ජාතික පක්ෂේ නායකත්වයට සුදුසු රනිල්ද නැත්නම් සජිත්ද කරුද? මගේ කැමැත්ත නැහැ ඒක කවුරුද එන්නත් එක්සත් ජාතික පක්ෂේ මේ රටේ නැති වෙලා මරන තමයි මගේ කැමැත්ත. දැන් රනිල් මහත්තයා නම් ඔන්න මේ ජාතික නායකයා වුණා. සෝමවංශ මහත්මයා ජේෂනායකය කරන්න හිතන් ඉන්නේ. එහෙම අදහස් නැහැ. එතුමාගේ ඉල්ලීමක් තියෙනවා කාලයක් තිස්සේ එතුමා වෙනස් කරන්න ඕන කියලා. ඇත්ත කියන්න දැන් සෝමවංශ මහත්මයා නායකත්වයේ හිටිය ඇති කියලා. ඔබට හිතිලා කොච්චර කල්ද? එතුමාට හිතිලා දැන් ගොඩක් කල්. ජයිපේ නායකත්වයට ලාල්කාන්තව ගේන සූදානමක් තියෙනවා. බස්නාහිරට ඔබට තරම් කරන්න කිව්වේ ඒ නිසයි කියලා තාරංචියක් තියෙනවා. අද බාර දුන්නොත් මම කරනවා 25 වෙනයි. ඒ කියන්නේ හරි කැමැත්තෙන් ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය ගන්න. අනිවාර්යයෙන්ම දුන්නොත් බාර ගන්න. අයි බාර නොගන්න. Hard talk. hard talk.